පින් ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා මා සතියන්තයේ සීල භාවනා වැඩසටහන වලට යයි. නමුත් සමහර දිනවලදී දවස් දෙකේම සුදු ඇඳීමට ඇති නිසා සිතට අපහසුතාවයක් ඇති එම අවස්ථාවේදී මා කරන්නේ පාට ඇඳුමක් ඇඳගෙන යාමේ. පාට ඇඳුමක් ඇඳගෙන යෑමට යෑම සතියට ගැටලුවක්. ඉතින් පාට ඇඳුමක් අඳගෙන යාම එක සතියට ගැටලුවා නම් හාමුදුරුන්ට එහෙම සතිය වඩන්න බැරි වෙනවා. ඉතින් හාමුදුරුන්ටත් එහෙනම් සුදු අඳින්න වෙනවා නේද? නේද? ඒ වුණොත් හාමුදුරන්ට සුදු අඳින්න වෙනවා සතිය වඩන්න. සතිය සුදු පාටත් එක්ක සුදුයි සතියයි අතර මොකුත් සම්බන්ධයක් නැහැ. සතිය කියන්නේ අවශ්‍ය කාරණේ මනසට සිහි වෙලා අකුසලයෙන් සිත මුදව ගන්නට කුසලය තුල මනස පවත්වන්නට අවශ්‍ය කාරණය සිහියට එන එකයි. ඒකට සුදුද කළුද අදාළ නැහැ. හැබැයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතන යම්කිසි නීතියක් තියෙනවා නම් අනිත් සියලු දෙනාම සුදු අඳිනවා නම් මම විතරක් පාට ඇඳලා එතකොට එතන නිකන් අනිත් අයගේ අනවශ්‍ය අවධානයට, අනවශ්‍ය උසුළු විසුළු අනවශ්‍ය සමච්චලයට, අනවශ්‍ය පීඩණයට එතකොට Tamanට එතකොට ඉතින් සතිය නැති වෙන්න පුළුවන්. ඒක සුදු ඇඳ ඇඳතු නැති එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ස්ථානෝචිත ප්‍රඥාව නැති එකේ ප්‍රශ්නය එතන තියෙනවා. නිසා අපි දේවල් කරනකොට අපේ මනස කැළඹෙන්නෙත් නැතුව ලෝකෙට අපිව නිකම් විකාර රූපී පුද්ගලයෙකුත් නොවෙන්නට වැඩ කරන්න. න අත්ත්‍යබ්බාදායම න පරබ්බාදාය. අනිත් අයගේ මනස නිකම් හොල්මන් කරලා වික්ෂිප්ත කරලා ඒ මිනිස්සුගේ සතිය බිඳෙනවා නම් ඒකත් හොඳ නැහැ. ඒක ගැන හිතන්න ගිහිල්ලා මගේ සතිය බිඳනවා නම් ඒකත් හොඳ නෑ. ඉතින් එහෙම කරගෙන Tamanට පවතින්න බැරි නම් gedට වෙලා පුළුවන් විදිහට සතිය පුහුණු කරන්න. එතනට යන්න ඕන නම් එතනට ගැලපෙන හැටියට යන්න. එතනට පාට ඇඳුම් ඇඳගෙන ගියාට කමක් නැතිනම් ඒකට අනිත් අයගේ බාධාවකුත් නැතිනම් කැමති කෙනෙකුට කැමති විදිහට එන්න ඉඩ තියනවා නම් ඒකෙන් මගේ මනසට ප්‍රශ්නයකුත් නැත්තම් පාට ඇඳ කියලා සතිය වඩන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක එතන නීති රීති වලට අඩංගු නැතිනම් එතකොට එතනට ඒක අර්බුදයක් නෑ. එතකොට ඒක මගේ මනසටත් අර්බුදයක්. ඉතින් ඒව අපි හිතාමතා ඒ කියන්නේ මගේ සුව පහසුව සඳහා කියලා හිතාගෙන මගේ මනසට මතුවෙන පොඩි හැඟීමකට වහල්ලලා සුදු ඇඳහම් මට අමාරුයි කියලා මගේ හිතින් යෝජනා කරන හැඟීමට වහල් වෙනවා. ඒක පස්සෙන් යන්න ගිහිලා නැති ප්‍රශ්න ගොන්නක් ඇති කරගන්න. එතන තියෙන සතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රඥා පිළිබඳ ප්‍රශ්නයක්.